ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. සත්ත්ව සංඛාර සමතෝ රූපෝපදීපටින් සද්දෝ සංඥායෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තිය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපකින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයනම් වූ විරාගය නැස්නම් වූ නිරෝධය නිවීමනම් නිබ්බාන අතිපූජනීය මහෝපාধ্যাය මාහිපාණන් මහසීප්‍රාණ කර්තෘ යෝගාවතර මහා සංඝරත්නයේ නමතරයි සූබානන මහාචාර්යයට දීපවත් වන ලබන දේශනා මාලාවේ 27 වෙනි දේශනයයි මේ. සතරදයන් වහන්සේගේ සාදී ගුණය කාලකාරාණ සූත්‍රයේ විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ මාක්ෂා කියන තේරුම් ගැනීමට උපමා නිදර්ශන කීපයක් ජීවන දේශනයේදී අප උපකාර කරගත්තා. විඥානීය මායාවකට උපමා කරන බුද්ධ දේශනාව ආශ්‍රයෙන් කාලානුරූපව වේදිකාවේ කොනක සැඟවී සිටගෙන නැති දර්ශනයක අතුලත රහස් දැකීමට අර උත්සාහයක් දැරුවා. සතතා ඉදප්පත්‍යතා යන පදවලින් හැඳින්වෙන පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම දෘෂ්ටි කෝණ දෙක එකම නැති දර්ශනය ක්‍රියාකාරීකින් දෙකීමක් වෙන බව අපට මේ උපමාවත් හරින් පැහැදිලි වෙනවා. විද්‍යාකාරීකින් දෙකීම කියලා කියන්නේ ශාලාරින් දෙගෙන බලන ප්‍රේක්ෂකයාගේ අවිද්‍යාවෙන් බලන ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටි කෝණය අර විස්තරය සමවිසි නුවණැති ඇති නුවණැති ඇති පුද්ගලයා අවිද්‍යාව නැති කරගත් පුද්ගලයාගේ ඒ පරීක්ෂක දෘෂ්ටි කෝණය ප්‍රේක්ෂක දෘෂ්ටි කෝණයයි පරීක්ෂක දෘෂ්ටි කෝණයයි කියලා අපට පහසුට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටි කෝණ දෙක අතර මේ දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීම පිළිබඳව දැනගිය හැකි දැනගින්න පුළුවන් ගැටලුව තමයි අර කාලකාරාම සූත්‍රයේ මතුපිටින් තේන ප්‍රහේලිකා ස්වරූපයට හේතුව. කාලකාරාම සූත්‍රයේ බැලු බැලමට තේන ප්‍රහේලිකා ස්වරූපයට හේතුව අර කියාපු අර දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. එහෙම නමුත් සතරගතයන් වහන්සේ ලෝකෝත්තර මට්ටමකින් ජීවියාගේ දෘෂ්ටි කෝණ දෙක සමාන කරගෙන විමුක්ති සුවේ විඳ බවට උදාන පාළියේ බෝධිවාග්ගයේ මුල් සූත්‍ර තුනම සාධක වෙනවා. ඒ සූත්‍ර වලින් කියන්නේ බුදු දානන් වහන්සේ සම්බෝධිය ලැබීමෙන් පසුව පළමුවෙනි සතිය බෝමණ්ඩලේ එකම කර්යයන් කියන වැඩින්දලා ඒ අවසාන හත්දින අවසාන වන රාත්‍රියේ ප්‍රථම නාමය ප්‍රතිච්ඡමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙහි කළ බවත් ප්‍රථම නාමය තුල ප්‍රතිච්ඡමුප්පාදයේ අනුලෝම වශයෙන් මෙහි කළ බවත් මධ්‍යම නාමය තුල ප්‍රතිලෝම වශයෙන් මෙහි කළ බවත් පස්චිම නාමය තුල අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙහි කළ බවත් ඒ සූත්‍ර වල සඳහන් වෙනවා මේ අනුලෝම ප්‍රතිලෝම දෙකම එකවර ඒ මෙනෙහි කිරීම හරියට අර අප කලින් සඳහන් කළ ප්‍රේක්ෂක පරීක්ෂක දෘෂ්ටි කෝණ දෙක සමාන කිරීමක් වගේ. දැන් මැජික් දර්ශනයක මැජික් පෙන්වන හැටි දැකීම, මැජික් පෙන්වන හැටි දැකීම, පෙන්වන ලද මැජික් පිළිබඳ නිබ්බිදාවක් ඇතිවීමට, විරාගයක් ඇතිවීමට, ඒ මැජික් නිරෝධ වීමට ඒ පිළිබඳව විමුක්තියක් චිත්ත විමුක්තියක් ඇති කර ගැනීමට උපකාර වෙනවා. මැජික් පෙන්වන හැටි දැකීමෙන් පෙන්වන ලද මැජික් පිළිබඳව කලකිරෙනවා. ඒ වගේම සලායතනය හට ගන්න ආකාරය දැකීම, සලායතන සමුදේ දැකීම, ඒ සලායතන පිළිබඳ නිදිදා විරාග නිරෝධ ආදී වශයෙන් චිත්ත විමුක්තියට ලෝකෝත්තර වශයෙන් චිත්ත විමුක්තියට ඇති මාර්ගයයි. ඒ බව පිළිගෙන ඉතාම වටිනා ගාථා දෙකක් අංගුත්තර නිකායේ චක්කනිපාතේ සෝන සූත්‍රයේ සඳහන් වෙනවා නික්ඛම්ම අදිමුත්තං අදිමුත්තක් පරිවේකංච චේතසු අභ්‍යාපච්ඡාදිමුත්තක් උපාදානක්ඛයස්සිත සංහක්ඛාදිමුත්තක් අසම්මෝහංච චේතසු ඉස්වා ආයතන උපාදං සම්මා චිත්තං විමුච්ඡති ඒ රහතන් වහන්සේ පිළිබඳ මේ කියවෙන්නේ නෙක්ඛම්මං අදිමුක්ඛ ඒ කියන්නේ නෙක් නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ ආදහසක නමුනු එහිම යෙදුණු ඒ පැත්තට මේ නගුරුණු ඒ වගේම කවිදේ කන්සෙප්ටීතු චිත්ත විවේකයේ නගුරු වූ අභ්‍යාපත් අභ්‍යාපාද රහිත තත්වයට ඒ වගේම අභ්‍යාපත් විමුක්තත්ව ඒ වගේම අභ්‍යාපත්‍යාදිනිස්සත් උපාදානක් උපාදානක්ෂය කිරීම එනඟු සංහාරක්ෂය කිරීම සංහත්‍යාදිනිස්සත් සංහාරක්ෂය කිරීමට ඒ වගේම අසම්මෝහංචේතෝ සිටේ මුලා බවට වෙන මෙන්න මේ කාරණාව හයට නඟු වේ රාජික්ෂුවගේ සිට ඉස්ස ආයතන උපාදා ආයතනයන්ගේ හට ගැනීම දැක විමුත් සම්මා විමුක්ති නැලකින් විමුක්ත වෙයි. නැලකින් මිදේ. එතකොට අපිට මේ කාරණාව ඔපි හිතා ගන්න පුළුවන්. දැන් මැජික් දර්ශනයකින් ආස්වාදයක් ලබන නාබන්නකුගේ මැජික් විඥානය සකස් වෙලා තිබෙන නාම රූපය නාම රූපේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම නිසා මැජික් විඥානය නිරුද්ධ වෙනවා. මැජික් විඥානය සංසිඳනවා. වෙනත් විදිහකින් කියනවා නම් මැජික් දර්ශන නොපෙන්වන අනිදර්ශන විඥානයක් වලට පරිවර්තනය වෙනවා. අර වේදිකාවේ කොනක සංග විසිටගෙන මැජික් දර්ශනේ නරඹු පුද්ගලයාට ඇති වූ මානසික පරිවර්තනය ඒකයි. මෙන්න මේ කාර්යයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් රහතන් වහන්සේගේ විඥාන නිරෝධය. ඒ වගේම රහතන් වහන්සේ ඒ භුක්තියේ දින අනිදර්ශන විඥාන தත්ත්වය. මේ කාරණය ප්‍රකාශ වෙනවා සුත්ත නිපාතයේ දෝතානුපස්සනා සූත්‍රයේ මේ දෝතානුපස්සනා සුත්තපාදයේ දෝතානුපස්සනා සූත්‍රය අපට කීප විදක්ම උද්දුත වශයෙන් දක්වන්න ලැබුණා. ඉතාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍ර නාමයෙන්ම පේනවා මෙතන අර දුරදෑරුම් බවක් ගැන මේ සූත්‍රයේ කියන්නේ. දුරතා අනුපස්සනා. දුරදෑරුම් අනුපස්සනාව. මේ සූත්‍රයේ පුරාණ දිවෙන රටාව තමයි සමුදය වය. එන්නක සමුදය නිරෝධ වශයෙන් එක් එක් ධර්මයේ ඉදිරියට ඉදිරිපත් කරගෙන ඒවා අර අනුපස්සනා දෙක පෙන්눔 කරන අර බුදුරජාණන් වහන්සේ තිබුණු ගැටලුවේ පැතිකඩ වගේ. ඉතින් අපට ඕන කරන දුක මෙතන කාරණේ මෙතන විඥාන නිරෝධය පිළිබඳවයි ඒ පිළිබඳව කියන්නේ අ අ විඥාන නිරෝධය පිළිබඳව විඥානුක සමාධික්කු යම් කිසි දුක්ඛ සම්භෝධි කියලා ඒක දක්වන්නේ ස්ථාර සමුදය නිරෝධ වශයෙන් යම්කිසි දුක්ඛං සම්භෝති සබ්බං විඥානපත්ත්‍ය විඥානස්ස නිරෝධීනේ නක්ඛි දුක්ඛස්ස සම්භවෝ ඒක මාදීනවන් යත්වා දුක්ඛං විඥානපත්ත්‍ය විඥානෝප සමාධික්ඛු නිච්ඡාදෝ පරිමුක්ඛෝ යම්කිසි දුක්ඛං සම්භෝති සබ්බං විඥානපත්ත්‍ය කිසියම් දුකක් හටගන්නේ ඒ සියල්ලම විඥානය ප්‍රත්‍ය කරගෙන විඥානස්ස නිරෝධේන නත්ති දුක්ඛස සංකෝ විඥානයේ නිරුද්ධ වීමෙන් දුක් හට ගැනීමක් නැද්ද ඒකං ආදීන වඤ්ඤත්වා දුක්ඛං විඥානපත්ත්‍ය විඥානපත්ත්‍ය කරගෙන ඇතිවන දුක පිළිබඳ මේ ආදීනව දැනගෙන විඥානෝත සමාධික්ඛු විචාතෝ පරිනිබ්බුතෝ විඥානයේ සංසිඳීමෙන් ඒ විචුව අද්විචුව නිච්ඡාතෝ කෙලෙස් කෘෂ්ණා දුකින් නිවාගෙන පරිනිබ්බුතෝ පිරිනිවියේ වේ. එතකොට මෙන්න මෙන්න අපිට අර අර මැජික් දර්ශනයක් මේ මායා විඥාන මායාවත් අතර සංසන්දනය කලදුරටත් වෙන විදිහ කරගන්න පුළුවන්. මැජික් දර්ශනයක වගේම විඥාන මායාවේ ආයාකාරී ස්වභාවයට ආයාකාරී ස්වરૂපයට මූලික හේතුව රූප සංඥාව නිසා රූප නිසා රූප සංඥාව නිසා ඇතිගෙන එහෙම නැත්නම් ඇති කරගන්න සංහා මාන දික්ටි ප්‍රපංච සංඛා හදවතයි. සංහා මාන දික්ටි ප්‍රපංචයෙන් ඇති කරගන්නා ගින්නින් හැඳින්වීම ආදී යනිසයි මේ මේ මුලාව වෙන්නේ. ඒක නිසා මේ රූප සංඥාවට පහර ගැසීම එහෙම නැත්නම් රූප සංඥාව නැති කිරීමේ උත්සාහයක විශේෂ උත්සාහයක තිබෙනවා මේ නිර්වාණය බලාපොරොත්තු වෙන පිච්චුවගේ. මේ රූප සංඥාවට රූප සංඥාව නැති වෙන තත්ත්වයක් දැනගැනීමේ කැමැත්ත තමයි අර අපි කලින් දවසේ කලහයි වාද සූත්‍රයෙන් උපුටා දක්වපු ගාථාවෙන් කියෙන්නේ. නසඤ්ඤ සංඥාදී ගාථාවක් කලින් දවසේ උපුටා දක්වපු ඊට කලින් අපිට ඒක දක්වන්න සිද්ධ වුණා. ඒ ගාථාවෙන් පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ ඊට කලින් ගාථාවකින් අසන ලද කිස්මින් විභූතේ රූප රූපේ නැති වෙන තත්ත්වයක් පැහැදිලි කිරීමටයි ඒ ගාථාවෙන් බලාපොරොත්තු වෙන්නේ. සතර සමේතස්ස විභෝති රූපං කියන ප්‍රශ්නයට පිළිතුරු දීමු වගේ. කලින් ගාථාවක සඳහන් වෙනවා සතං සමේතස්ස විභෝති රූපං. ඒකේ සමන්විත වූවොත් රූපය නැති වෙයිද? කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි අර නසඤ්ඤ සංඥාදී ගාථාව කියන ඉතිරිපත් කරලා තියෙන්නේ. ඒ ගාථාව පිළිබඳව මතක් කරගත්තොත් න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභෝධ සංඤී ඒවං සමේතස්ස විභෝධි රූපං සංඥා නිදානානි පపంచ සංඛා සාමාන්‍ය සංඥාවෙන් සංඤීකත්වයකුත් නෙවෙයි විසඤ්ඤ සංඥාවකුත් නෙවෙයි අසඤ්ඤ තත්වයකුත් නෙවෙයි න විභෝධ සංඤී සංඥාව සම්පූර්ණයෙන්ම නැතුණු තත්වයකුත් නෙවෙයි ඒවං සමේතස්ස විභෝධි රූපං මෙන්න මේ බඳු තත්වයක් ඇදී නැත්තාට රූපේ විභූත වෙන්නේ නැති වෙයි ඊළඟ අවසාන පදයෙන් කියනවා ඒකට කාරණයක් සංඥා නිදානාහි පపంච සංඛා. පపంච සංඛා වූ ප්‍රපංචයන් කර ගන්නා ගිනින් නැගීම ආදිය ප්‍රඥා ප්‍රඥා ආදිය සංඥාව නිදාන කොට ඇති. සංඥාව නිසා මේ සියල්ල වෙන්නේ කියන එක. මේ රූප සංඥාව පිළිබඳ ප්‍රශ්නේ දැන් මේ රූපය ගැන විශේෂයෙන්ම උනන්දු වන්න තවත් හේතුවක් තමයි රූපය ඇතිකල්ලි තමයි මේ ඇතිවිත තමයි මේ ස්පර්ශය. නැතිවීම කියලා සංඥාව ඇතිවීම. ඒකත් අර කලාජා සූත්‍රයේම මුල් ගාථාවට අසනවා ප්‍රශ්නය හැටියට කිස්මින් විභූතේ නත්සන්ති පස්සා කියලා. කුමක් නැති වුණු කලින් හිත ස්පර්ශයෝ ස්පර්ශ නොකරන්නේ. ඒකට ගැන පිළිතුරු රූපේ විභූතේ නත්සන්ති පස්සා. රූප නැති වූ කල්ලි ස්පර්ශයෝද ස්පර්ශයෝද ස්පර්ශ නොකරන්නේ. මෙන්න මේ මේ කාරණේ තම අදාළ තවත් වටිනා යොදුමක් වටිනා පාඩියක් අපිට හමු වෙනවා දීගනිකාය සංගීත සූත්‍රයේ සනිදස්සන කප්පටිගං රූපං කියලා රූපයේ රූපයේ ලක්ෂණ දෙකක් වශයෙන් දක්වන සනිදස්සන කප්පටිග රූපයේ තිබෙනවා යමක් පෙන්වුම් කරන ස්වභාවය සනිදස්සන කියලා කියන්නේ ඒකයි ඒ වගේම කප්පටිග ගැතුමක් ලබා දෙන ස්වභාවය මෙන්න මේ කාරණා දෙකම අපි මේ දේශනා මාලාවේ මුල් අවස්ථාවේදී උපදාගත්තු ජටා සූත්‍රයේ යන ගාථාවක් කියනවා. යක්ඛ නාමංච රූපංච අපේතං උපරූපති පටිගම් රූප සංඥාච එත්ථ සාක්ෂිජ්ජ දේජත මේ ජටා සූත්‍රයෙන් කියවෙන්නේ මේ මහා සංකාර අන්තෝජටා බහිජටා අවුල විරදෙන දැන. එතකොට එතන මෙතන උත්තර දෙන්නේ යක්ඛ නාමංච රූපංච අපේ නම් උපරුද්ධති පටිඝා රූප සංඥාවේ යම් තැනක නාමයක් රූපයක් පටිඝය රූප සංඥාවක් පටිඝ කියලා කියන්නේ ගැටුම ගැටුම පිළිබඳ ගැටුමක් ඊළඟට රූප සංඥාවක් යම් තැනක අපේ නම් උපරුද්ධති සම්පූර්ණයෙන් උපරෝධණය වේද වලක්වාලන්න ලැබේවි එතකා චිත්තේ ගැට ඒ අවුල අන්න එතනයි සිංග සිංග ලනු ලැබෙන්නේ සිංග උගලන් ලැබෙන්නේ එතෙන් එතෙන්දී කියලා. මෙතන කියනවා අර පටිගන් රූප සංඥා කියලා. එතකොට මෙන්න මේන් අපේ රූප සංඥා කියන වචනයත් විස්තර ලැබුණත් ඒක. ඒ වගේම මේ සංඥා කියන එක මේ රූපයෙන් දැනගෙනද සංඥාව. මේ සංඥාව නිදාණය කරගෙන තමයි අර නොයෙකුත් ඉනින් හැදිනේ නැති ඇති වෙන්නේ. ඒවල ප්‍රමාණිකව අපිට හිතා ගන්න පුළුවන් දැන් මේ සංඥා පදේ ඇති වැඩිගත්කම මේ සංඥා නිසා ඒ කියන්නේ සංඥා කියන එක අපි කලින් තවත් අවුරුදු සඳහන් කළා හරියට කලකුණක් වගේ එහෙම නැත්නම් සංකේතයක් යම් කිසි දෙයක්කට වෙන අර කැලයක් මැදින් යන පිටක් ආපසු වෙන පාරට ගන්න ඒ ගස්වල පොරවකින් යම් කිසි කලකුණක් කපන්න වගේ එක්තරා සංඥාවල් දීමේ සංඥාවල් ඇති කර ගැනීම පිළිබඳ තියෙනවා. ඒ සංඥාව කියන වචනයත් එක්කම අර නිත්‍ය සංඥාව එනවා එක එක. ඒකකොට අන්නේ සංඥාව නිසා තමයි අර අ පපංච සංඛා ඇති වෙන්නේ. ඒක ඒකම තමයි අර මතුපින්ඩික සූත්‍රයේ පපංච සංඥා සංඛාර කියන එක පදයෙන් හඳුන්වලා තියෙන්නේ. සංඥා නිදාන කොටගෙන සංඛාවල් ලැබී පපංච සංඛාවල් ලැබෙන නිසා ඒක ඒක පදයක් කරලා දක්වනවා පපංච සංඥා සංඛාර. ප්‍රපංච සංඥාවෙන් ඇති කරගන්නා සංඛා ඇඳින්නේ ගිනි. එතකොට මේ ඊළඟට මෙතන මේ සංඥා කියන වචනය ගැන කල්පනා කරලා බලනකොට මේක කොයිතරම් වැදගත්ද කියතොත් අර සුත්ත නිපාතයේ ගුහත්ක සූත්‍රයේ කියනවා සංඥාන් පරිඥාවිතරේ යෝගං කියලා. සංඥාව පිළිසිඳ දැනගෙන සංඥාවේ යථා ස්වභාවය දැනගත්තාම මුළු මහත් මේ චතුරෝගයෙන් මහා සංසාර කෙලෙස් රෝගීන්ම ඈතර වෙන්න පුළුවන්. ඒ තරම් ඒ සංඥාව ගැඹුරින් අවබෝධ කරගත්තොත් විමුක්තිය තමයි. දැන් එතකොට මේ සංඥාව කියන එක ගැන අපි තව දුරටත් විමසලා බලුවොත් සංඥාව කියලා කියන්නේ නිමිත්ත සංකේත කියන පද ගන්න පුළුවන් මේකට මේක හැඳින්වීමට. දැන් යම් කිසි නිමිත්තක් නිමිත්තකින් නිමිති වෙන දෙයක් නැත්නම් යම් කිසි නිමිත්තක් නිමිති වෙන කිසිවක් නැත්නම් ඉනි ඒක ඇත්ත වශයෙන්ම ඒ ඒ නිමිත්ත අනුව යම් කිසි ගැනීමක් හැඳින්වීමක් ප්‍රඥාක්තියක් පණවන්න බෑ. නැත්නම් සංකේතයෙන් සංකේතවත් වෙන කිසිවක් නැත්නම් ඒක සංකේත භාවයකුත් නෑ. ඒකත් කල්පනා කරලා තේරුම් ගත යුතු දෙයක්. ඒ කියන්නේ නම් නිමිත්තකට අපි නිමිත්තක් කියලා කියන්නේ ඒකෙන් නිමිති වෙන දෙයක් තිබෙන්න ඕන. එහෙම නැත්නම් ඒක නිමිත්තක් වන්නේ නෑ. ඒ වගේම යම් සංකේතයකට අපි සංකේතයක් කියලා කියන්නේ ඒ සංකේතයේදී නම් කිසි යම් සංකේතවත් වෙන කිසිවකුත් තිබෙන්න ඕන. මේක එක්තරා ධර්මතාවක්. මේක තේරුම් ගැනීමට අපේ උපකාර කරගන්නේ මධ්‍යම නිකායේ මහාවේදාලපීතියේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා කොටි ස්වාමීන් වහන්සේ අතර කෙරෙන ධර්ම සංවාදයේදී ධර්ම සාකච්ඡාවේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා රාගෝකෝ ආවුතෝ කිංචන දෝෂෝ කිංචන මොහෝ කිංචන ඒ කිනාන්තවත් වික්කුණෝ පහි පහිනා උච්චින්න මූලා කාලාවත්තු සදා අනභවගත ආයතින් අනුපාද සම්මා එරකින් රාගයේ පිටිගති දෝෂයේ පිටිගති මොහය කිසිවකි ඒවා සීනාචෝ විචුව තුල ප්‍රහීණය මුල් සිඳිනලා දේවි ගතිය ඉතින මුල ආලාවස්තු කතා උඩා උගුරා ගවන ලද සල්දකටනි කරන ලද්දී අනභාවකට නැති බවට නැති බවට නොපවස්නා බවට පත් කරන ලද්දී ආයතින් අනුපාද සම්මානවලට රූපදනා බවට පත් කරන ලද්දී එතකොට මේ රාගය කිසිවක්, දෝෂය කිසිවක්, මෝහය කිසිවක්. මේ කිසිවක් මේ විදිහට කිසිවක් තිබෙනවා නම් තමයි යම් කිසි දෙයක් නිමිත්තක් වන්නේ. සංකේතයක් වන්නේ. ඒකම ඒ සූත්‍රයේ ඊට යටින් සඳහන් වෙන තවත් පාඩන රාගෝකෝ ආවුතෝ නිමිත්ත කරනෝ දෝසෝ නිමිත්ත කරනෝ මොහෝ නිමිත්ත කරනෝ ඒ තවත් මේ කාරණේ පැහැදිලි වෙනවා. එබැවින් රාගය නිමිති ඇති කරන දේ නිමිත්ත කරනෝ කියලා කියන්නේ සංකේතවත් කරන දෙයක් කියන එකයි. රාගය නිමිති ඇති කරන දේ, දේශය නිමිති ඇති කරන දේ, මොහය නිමිති ඇති කරන දේ. දැන් එතකොට අපිට හිතා මේක අනුව හිතා ගන්න පුළුවන් මේ රාග දෝෂ මෝහ කියලා මේ යම් කිසි දෙයක් කිසිවක් නීතිවත් කරන කිසිවක් තිබෙනකා තමයි අර නිමිති නිමිති ස්වභාවය කුසලන්නේ විරෙන්ජකින් කියනවා සත්‍යගතයන් වහන්සේ විඥාන මායාවේ හරයක් නැති බව කාර්යයක් නැති බව වදාළේ ඒ සත්‍යගතයන් තමන් වහන්සේ තුල නිමිති වලින් සංකේත වලින් නීතිවත් වෙන සංකේතවත් වෙන කිසිවක් නැති නිසා. සාධනේ කිසිවක් කියලා කියන්නේ රාග ද්වේෂ මොහ. ඒක නිසා තමයි රහතන් වහන්සේලා පිළිබඳව අකිංචන පදිය ගන්න. අකිංචන කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන අනුබුද්ධ දීගන්ගේ බහුගාණ්ඩ බහුගාණ්ඩ ආදියක් නැති නිසාම නෙවෙයි. අකිංචන කියලා කියන්නේ ගැඹුරු අර්ථයෙන් ගත්තොත් අර කියාපු රාග දෝෂ මොහ කියලා කිංචනයක් කිසිවක් නැහැ. කිසිවක් නැහැ. දැන් අර අර කියාපු හැඳින්වීමකට ආසින්චයන කියන වචනේ තේරුමට. එතකොට මෙතනින් ගන්න පුළුවන් අපිට අර කථාගතයන් වහන්සේට විඥාන මායාවේ හරයක් දෙයක් නැති වීමක් නිසාද ඒ ඒ විඥාන මාය සංඥා නීතිවලින් නීතිවත් කරන සංඥා කියලා කියන්නේ නීති. එතකොට මේ සංඥා වලින් නීතිවත් කරන කිසිවක් උන්වහන්සේ තුළ නැති නිසා. දැන් අර වැඩි දර්ශන ගැන කල්පනා කරලා බලනවා නම් අර නුවණට ඇති පුද්ගලයා අර ඒකාවේ කොහට සිටලා මැජික් දර්ශනය නරඹු නුවණට ඇති පුද්ගලයාට මැජික් දර්ශනයේ දෙයක් නැති බව වැටහුණා. හරයක් නැති බව ඒ වැටහුණක් නිසාද ඒ තරත්තට මැජික් දර්ශනය පිළිබඳව ඒ අතුලත අපි ඒක සීමිතාර්ථයෙන් කියනවා නම් අර රාග දෝෂ මොහ නැති වුණා වගේ. වෙනත් විදියකින් කියනවා නම් අර මැජික් දර්ශනය අතුලත දුක්වට පස්සේ ඒ තරත්තට හාතයක් නැත්නම් සිනාවක් ඇති වෙන විදිහේ ඇල්මක් නැති වුණා. ඇලුම් නිසායි ඇල්ම ඇලුම් කරන දෙයක් මැජිස්ට්‍රේෂනක දකින්නකොට සිනහ යනවා. අර මැජිස්ට්‍රේෂනේ ඒ මැජික් කරන ඒ මැජික් පෙන්වන තැනත්තාගේ ඒ හොරකම් දැක්කට පස්සේ සිනහ වෙන්න තැනක් නෑ එතන. හාසියක් ඉඩක් නෑ. ඒක නිසා හාසියකට සුදුගෙන ඇල්මක් උතුරන්නේ රාශියකට සුදු වෙන ගැතුමකුත් නැහැ. අර ශාලාංගම් බලන පුද්ගලයන් බය වෙනවා. නමුත් මේ තාත්තට කිසි බයක් නැහැ. මේ ඇතුළත මේ එනි පිටම හොර පේන නිසා. ඒ වගේම කුතුහලයක් නැහැ. අර මුලාව මොහේ නැති මොහේ නැති නිසා මේවා කෙරෙන හොර වැඩ පිට පේන නිසා නූල් සූත්‍ර පේන නිසා මුලා වීමකුත් නැහැ. ඒකට තීන කාර්යයෙන් අපිට දාගන්න පුළුවන් අර හාසයක්, රාසයක්, මුලා වීමක් නැත්නම් අර මැජික්ත්‍යත්‍රයේ ඇතුළත පිළිබඳව අවබෝධය නිසා. අවිද්‍යාව නැති වුණ කායකාරික. අනේ ඒ ධර්මතාවන් අපිට දැන් හිතා ගන්න පුළුවන්. මේ නිමිති සංකේත ආදී සංකේතවත් ගන්නේ මේ අප තුළම මේ සත්‍ය ආතුළම තිබෙන ලෝභ දෝෂ මොහ කියලා කියන මෙන්න මේ ධර්ම නිසා බව. මේ ලෝභ දෝෂ මොහ ඇතිතා අර සංඥාවල සංඥාවලට සංඥානිකා නොයෙකුත් විදිහේ ඒ රාග දෝෂ මොහාගේ කුලප්පු වීමක් තිබෙනවා. ඒවා ඒ සංඥාවල ඇතුළත තියෙන නිමිති ස්වභාවයක් තියෙනවා. ඒවා සංකේත බවටපත් වෙනවා. එතකොට මේ රාතන් වහන්සේ පිළිබඳව ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා විශේෂයෙන්ම මාගන්ධ සූත්‍රයේ අවසාන ගාථාව ඉතාම වැදගත් ගාථාවක්. ඒ ගාථාවේ කියනවා රාතන් වහන්සේලා තුල එක්තරා සංඥා විරක්ත බවකුත් සංඥා විමුක්ත බවකුත් කියනවා කියලා. සංඥා පිළිබඳ විරාගය සංඥාවෙන් නැති වුණු විමුක්ත බව කියනවා කියලා. ඒක කියන්නේ මෙහෙමයි සංඥා විරත්තස්සන සංසිද්ධාන්තා සංඥා විමුක්තස්සන සංතිමෝහා සංඥාන්ත දික්ඛින්ත යේ අග්ගයසු ඒ කට්ඨයන්තා විචරಂತಿ ලෝකේ සංඥා විරත්තස්සන සංසිද්ධාන්තා සංඥා පිළිබඳ විරක්ත වූ කාර්යයක් නැති ඇල්මක් නැති තැනකට ගැට නැත පඤ්ඤා විමුක්තස්ස නසන්ති මෝහා ප්‍රඥාවෙන් විමුක්ත වූ පුද්ගලයාට මෝහය මුලා වී නැත සංඥාන්ත දිට්ඨියේ අග්‍රයයි සංඥාව දෘෂ්ටිය දෘෂ්ටිනු යම් කෙනෙක් අල්ලා ගත්තා නම් දෙවිව ගත්තා වුණා ඔහු ලෝකයේ ගැටෙමින් සිටින ඒ ඝට්ටියන්තා විතරන්ති ලෝකේ එතකොට මේ සංඥා විරක්ත සංඥා විමුක්ත සත්‍යය තමයි මේ අදහස් ඒක තමයි අර මුල් පද දෙකෙන් කියපු අදහස කියනවා සමහර සූත්‍රවල අනාතවං හේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියන පද පදවලි. සාතන් වහන්සේ පිළිබඳව සමහර විදිහ යොදලා තිබෙනවා අනාතවං හේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං විච්ඡේව ධම්මේ උප සංයම් අභිඥාට පිටත්ව ආදී වශයෙන් අනාශ්‍ර වූ හේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය. ඒ හේතෝ විමුක්තිය අදන් ගයි අර පඤ්ඤා විමුක්තිය කියන පදේ. පඤ්ඤා විමුක්තියයි පඤ්ඤා විමුක්තත් කියලා ඒකත් ගන්නන්නේ. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් අර සංඥාව නිසා සංඥාව කියන්නේ මිරිඟුවක්. ඒ මිරිඟුව ඔස්සේ දිව යන මොහයක් රහතන් වහන්සේලාට නැහැ. ඒ වගේම ඒ සංඥා නිමිතිවත් වන්නේ නැති නිසා නිමිති නිමිති නිමිතිවත් වන්නේ නැති නිසා රහතන් වහන්සේලාට අර විඥාන මායාව විඥාන මායාවේ තියෙන ගැටවලට අහු වෙන්නේ නැහැ. සංඥා විරක්තස නැත්නම් පිටස්සා. ඒ ගැටවලට අහු වෙන්නේ නැහැ. මායාකාර නැති දර්ශනය උපෙන්නන දැනත්තාදී අධිකාරයන් ගැටවලට අහු වෙන්නේ නැහැ. මේ අදහස මෙන්න මේ නිසා තමයි මේ රහතන් වහන්සේලා ඔය අනේ ජෝතිතෝ ආදී වශයෙන් වචන වලින් දක්වලා තියෙන්නේ නොතෙල්වන අචල සත්‍යය රහතන් වහන්සේලා තුල තිබෙනවා. අර නිංගුවට දුවයන් දුවන්නේ නැති සත්‍යයක් ආනන්ද සප්පාය සූත්‍රයේ මධ්‍යම නිකාය ආනන්ද සප්පාය සූත්‍රය ආරම්භ කරන බුදු පියාණන් වහන්සේ අනිත්‍යා වික්කවේ කාමා පිච්ඡා මුසාමෝත ධම්මා මායාකට මේ සම්පික්කවේ බාලලාපන යේත දිච්ච ධම්මිකා කාමා යේත සම්පරායිකා කාමා යාජ දිච්ච ධම්මිකා කාම සංඥා යාජ සම්පරායිකා කාමා කාම සංඥා උපදමේ සංමාර දෙයයන් මාරත්තේස විතයෝ මාරත්තේස නිවාපෝ මාරත්තේස ගෝචරෝ මෙන් කියන්නේ තර මෙන්න මේ අර මායා දර්ශනය වෙනත මැජික් දර්ශනය පිළිබඳව කියවපු අදහස් වලට ගෝධුරට සංසඳන විදිහේ පාඩයක් කියමනක් මෙතන කියේ අනිත්‍ය පිටේ කාම මහණෙනි මේ කාමය අනිත්‍යය තුච්ඡ කිස්ය මුසා බොරුය මෝස ධම්මා මුලා කරවන ස්වરૂපයෙන් යුක්තය මායාකතං යතම් පිටේ බාලලාපන මායාකාරයේ මැජික් කාර්යයේ විසින් කරන ලද දෙයක් බඳිය බාලලාපන අර තාලාවේ තියෙන මෝඩෙන්නේ ලවා නන්දට ඕනේ කී දේවල්ද බාලලාපන ඊළාට ඒවා මොනවද කියලා එක තව සවිස්තර වශයෙන් කියන්නේ ජීවිත සිත් ධම්මිකා සාමා ජීවිත සම්ප්‍රායිකා සාමා චිත්ත ධම්මිකෝ මෙලෝ පිළිබඳ මේ ජීවිතය පිළිබඳ යම් කාමයෝ වෙද්ද ඒවා පරලෝ පිළිබඳ යම් කාමයෝ වෙද්ද ඒවා මෙලෝ පිළිබඳ කාම සංඥාවට පරලෝ පිළිබඳ කාම සංඥාවට මේ කියපු දෙකම උභය මේසම් මාර්ගයෙන් යන මායාවේ රාජධානියයි මාරාන්තික විෂය මාරායාගේ විෂය පවත්නා මාරයාගේ ගතිය පවත්නා ප්‍රදේශයයි. මාරාන්තික නිවාපෝ මාරයාගේ යමයි මාරාන්තික ගෝචරෝ මාරයාගේ ගොදුරුවිමයි. ඔය ආදි වශයෙන් බුදු ඥානන් වහන්සේ මේ ප්‍රකාශ කළේ අන්නර සංඥා නීතිවත් සංකේතවත් නොවන අර සංකේත සංකේතවත් නොවන තත්ත්වයක් මානසික තත්ත්වයක් කෙනෙකුට ලබා ගත හැකි නිසා අන්නේ ඒ කාරණේ හේතුවට මෙයින් පැහැදිලි වෙනවා අර විඥාණය විඥාණය පිළිබඳ මායාවක් මේ මැජික් තාක්ෂණයක් අතර සංසන්දනයේ එක්තරා ගැඹුරක් තිබෙනවා මේ නිමිති නිමිති නිමිතිවත් වන ආකාරය මෙන්න මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් අර බුදු පියාණන් වහන්සේ ඒ සංඥාවල ඇති සංඥා විරක්ත වීම සංඥාව විරාගය සංඥා පිළිබඳ විරාගය ඇති කර ගැනීමට ඒ සංඥාව අවබෝධ කරගත යුතුයි කියලා සංඥාම් සංඥාම් පරිඥා විතරේ යෝග සංඥා පිළිබඳ පිළිසඳා දැනගත්තොත් ඒ අවස්ථාවේදී අර කියාපු මුලාවල් කෙනෙකුට ඇතිවන්නේ නැහැ මෙන්න මේ දැන් අනි සාතන් වහන්සේ පිළිබඳව කියවෙනවා අනිමිත් අපනිහිත ශුන්‍යත කියලා විමුක්ති තුනක් ගැන කියවෙනවා. අර නිමිති දැන් නිමිති නිමිත්තකින් යම් කිසි දෙයක් නිමිතිවත් වීම ගැන අපි සඳහන් කළා. එහෙම නිමිති ගැනීමක් නැති තැනක යම් කිසි කෙනෙක් කියම නිමිති ගන්න නැත්නම් ඒ තැනස්ථා තුළ ප්‍රණීතියක් ඇති වෙන්නේ නැහැ. ප්‍රණීති කියලා කියන්නේ යම් කිසි දෙයකට යොමු වීමක් බලාපොරොත්තුවක් නැහැ. ඊළඟට යම් කිසි දෙයක් පිළිබඳව යොමු වීමක් බලාපොරොත්තුවක් නැත්නම් ඊළඟට ඒ පිළිබඳව පැවැත්ම කාර්ය පැවැත්ම පිළිබඳ කාර්යයක් තුත් නැහැ එතන. අනිමිත් අපන්ත ශුන්්‍යත කියන මේ විමුක්ඛ තුනේ එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. අනිමිත්ත කියලා කියන්නේ දැන් අපි මෙතෙක් විස්තර කළ ආකාරයට නිමිති නොගන්නා තත්ත්වය. අර රාග දෝෂ මොහ නැති සංසාරයේ යම් කිසි ලෝකයේ තිබෙන නීති නිමිතිවත් වන්නේ නැහැ. නීති ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් අනිමිත්ත. එහෙම නිමිති ගැනීමක් නැති තැනක ප්‍රීතියක් නැහැ. ආසාවක් බලාපොරොත්තුවක් යොමු වීමක්. යමක් දෙයකට යොමු වීමක් නැහැ. හරියට අර මැජික් දර්ශනයේ මේ මේ පෙන්වන දේවල් පිළිබඳව කලකිරීම ඇති වුණාට පස්සේ මේ මැජික් දර්ශනය බලන්න හිතෙන්නේ නැහැ. ඒ පැත්තට යොමුමක් නැහැ, ප්‍රීතියක් නැහැ. යොමු වීමක් නැති උත් විට පැවැත්මකුත් නැහැ. විකටම බලාගෙන ගියොත් තමයි මැජික් දර්ශනය අර්ථවත් වන්නේ. එහෙම නැත්නම් සිනමා දර්ශනයත් අර්ථවත් වන්නේ. ඒකට ඒ එහෙම නැත්නම් මැජික් ලෝකයේ උපදින්නේ දැනත්තා. මැජික් ලෝකයේ සකස් වෙන්නේ ඒ පැවැත්මක් පැවැත්මක් පිළිබඳ හරයක් තියෙනවා පමණයි. ඒ ගැඹුරින් කල්පනා කරගත්තොත් එහෙන් පිටින්ම මේ විඤ්ඤාණය පිළිබඳ මායාවේ ඒ අතුල් පැත්ත පෙන්වනවා මේකේ. නිමිති ගැනීමක් නැති තැන ප්‍රවේශයක් යොමු වීමක් බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් යොමු වීමක් නැති තැන පැවැත්මක් පිළිබඳ සාරයක් නැහැ. මොනෝපිතා තමයි අනිමිත් අප්පනිහිත ශුන්්‍යත කියන මේ පද තුන ආකාර වාද්‍ය පිළිබඳ වෙදලා තිබෙන්නේ. මේ පද තුනම වෙනත් ආකාරයකින් වෙදලා තිබෙනවා. අනිපාන පටිසම්යුත් සූත්‍රය මම කලින් අවස්ථාවක විග්‍රහ කළ නිපාන පටිසම්යුත් සූත්‍රයක අපපටිච්ඡාන් අපවත්තං අනාරම්මණං කියලා. අපපටිච්ඡාන් කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාව අර ප්‍රතිඥානිකාවක් වන්නක් එක. යනි දුක්ඛානුපස්සනාව නිසා ඒ ප්‍රීතියක් නැති වෙනවා. එතකොට ඒක අපපතිච්ච අපපතිච්ච තත්ත්වයක්. ප්‍රතිෂ්ඨාවක් නැහැ. අපවත්තන් කියලා කියන්නේ අර අනත්තානුපස්සනාව නිසා පැවැත්මක් පැවැත්මක් පිටවත් කාර්යයක්. කාර්යයක් කියලා කියන්නේ දීර්ඝ කාලයක් පවතින දෙයක්. අරටුවක් කියලා කියන්නේ අමක් ගහක් අඳුර ගන්න අරටුව තියනවා කියලා කියන්නේ ඒ කාර්යයක් පවතින දෙයක්. අනිත් දේවල් ඇති වෙන යන දුක හොලේ. අරටුව කියන්නේ. ඒ විදිහට පැවැත්මක් පිටවත් හැංගීමක් නැහැ එතකොට. අපතිත්තං අපවත් අනාරම්මන අරුණක් නොදන්නා බව අනිත්‍යක සත්‍යයි අර අනිත්‍යව වචනාවේ මෙන්න මේ කාරණා එතකොට අපිට තවත් පැහැදිලි වෙනවා මේක අපු උපමාව ආශ්‍රයෙන් අපත අනිත්‍ය අපණිත ශුන්‍යත කියන පද අපතිත්තං අපවත් අනාරම්මන ආදී පද මේ අනේ කර්ම වඩා අර්ථවත් වෙනවා මේ උපමාව ආශ්‍රයෙන් එතකොට ඊළඟට දැන් අපිට පේනවා මේ මේ කියපු රහතන් වහන්සේගේ ඇති සංඥා විලක්ෂ සංඥා විරුද්ධ ස්වභාවය නිසා රහතන් වහන්සේගේ දෘෂ්ටි කෝණය ඉම්පිටින්ම වෙනස් ලෝකයේ දෘෂ්ටි කෝණයට වඩා ලෝකයේ ඇත්ත හැටියට පෙන්වන්නේ රහතන් වහන්සේට බොරු ඒ තරම් මහ පුදුම විශාල පරිසරයක් මේ මේ ඇති වෙනවා මේක නිසා ඒ කාරණේ තමයි දැන් අර මේ සුත්‍රිපාඨයේ ද්වේතානුපස්සනා සූත්‍රයේම එක දැනට සඳහන් වෙනවා අනුපස්සනා දෙකක් වශයෙන් යම් වික්‍රයේ සදේවකත් ලෝකත් සමාරකත් සබ්‍රාමකත් සත්තමන බ්‍රාහ්මණ්‍යා පජාය සදේව මනුෂ්‍යාය ඉතල සත්‍යං සිපරිඥායතං සදමර්යාණං ඒතං උසාති ජනභූතං සම්මප්පඤ්ඤාය සුදික්ඛං යම් වික්‍රයේ සදේවකත් ලෝකත් සමාරකත් සබ්‍රාමකත් සත්තමන බ්‍රාහ්මණ්‍යා පජාය සදේව මනුස්සාය ඉදා මුසාති උපනිච්ඡායතං අදමරියාණං ඒතා සත්‍යං සීතකාවෝ සම්මප්පඤ්ඤාය සුදිච්ඡං අයං දුති ආරපත්තන මේ කියලා කියන්නේ මේ කියන්නේ මහණෙනි දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයා විසින් මානබම්නා දෙවියන් සහිත ප්‍රජා විසින් යම මේ සත්‍යයයි කල්පනා කරන ලද්දේද යම ආර්යයන් වහන්සේලා විසින් එය මුලාවකයි. එය මුලාවකයි මහා ප්‍රඥාවෙන් දක්නාලද්දී ඒක අනුපස්සනාව. මේ අනිත් අනුපස්සනාව මොකද්ද? මානෙනි යම දිව්‍යයන් මරුන් බඹුන් සහිත ලෝකයා මහා බඹුන් දේවියන් සහිත ප්‍රජාව විසින් මේ මුසාවකේ කල්පනා කරන ලද්දේද එයම ආර්යයන් වහන්සේලා විසින් මේ සත්‍යයයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා. මේ ඒකෝතරම් විශාල වෙනසක් ප්‍රකාරයක් කියලා මම හිතා ගන්න පුළුවන්. ඒ කාරණේ විලාට ගාථාවලින් කිය වෙනවා අනුත් අපේ සමහර අවස්ථාවල උචිත වශයෙන් දක්වූ ගාථා අනත්තනි අත්තමානින් සත්‍ය ලෝකං සදේවකං නිවිච්ඡන් නාම රූපස්මි ඉදං සත්‍යං මඤ්ඤති යේන යේන හිමඤ්ඤන්ති ධාතු සංහෝති අඤ්ඤතා සංවිතං මුසා හෝති ඉච්ඡාතා පරිණිතා අනත්තං යත්තමානින් පස්ස ලෝකං කදේවකං අනාත්ම වූ දෙයක ආත්මයක් දක්නා දුරියන් සංත ලෝකයාදයට බල මඤ්ඤන්ති ධාතු සංහෝති අඤ්ඤතා සංවිතං මුසා හෝති මෝත ධම්මං විතරං අමෝත ධම්මං නිබ්බාණං අදරියා සත්‍යකෝයි ඒ සත්‍යාදි සංයානි ඉච්ඡාතා පරිණිතා අනත්තං අත්තමානං උපස්ස ලෝකං කදේවකං අනාත්ම වූ දෙයක ආත්මයක් දක්නා දුරියන් සංත ලෝකයාදයට බල නිස්සං නාම රූපස්මින් නාම රූපය තුලට වැඩගෙන රිංගාගෙන ඉදං සත්‍යන්ති මනසේ නිහක් කියයි අනි යන යන මඤ්ඤම්පි සතෝ සංහෝධ්‍යයන්ත යම් යම් දෙයක් පිළිබඳව මඤ්ඤණා කරයිද හඟිද්ද හඟිද්ද ඒ මඤ්ඤණා කිරීම නිසාම එය අඥානාරයකට පරිවර්තනය වී යමක් දෙයක් හැටියට ගත්තොත් ඒ දෙය විපර්ණාව ධර්ම හැටියට වෙනවා ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා දෙයක් හැටියට ගත්තේ නැත්නම් වෙනස් වීමක් ඊළඟ ප්‍රශ්නයක් නෑ දැනගෙන ඉන්නේ මනේ ඒකට යමක් දෙයක් වුණ හැටිය ඒක පටන් ගන්නවා වෙනස් වෙනවා ඒකත් එක්කම අර මුත්‍රයක් වෙනස් වෙනවා විපර්ණාමයත් එක්කම ඊළඟට දුක් ඒ ශෝක ගලකින් මාර්ගය ඒකම එනවා ඒකයි ඒක අදහස කියන කෙනෙක් මඤ්ඤන්ති යම් යම් දෙයකින් මඤ්ඤනා කරද්ද ඒ නිසාම එය අන්‍යතා අන්‍යතාවා අන්‍යකාරයකට පරිවර්තනය වන්ට වෙයි. සංහිතස්ස මුසාවෝ එළම එහි මුලාව වෙයි. දෙයක් පිළිබඳ මුලාව ස්වභාවය මොකද්ද? අන්න අර මේ මඤ්ඤනාව නිසා ඒ වෙනස් වෙන්න පටන් ගන්නේ. සංහිතස්ස මුසාවෝ මෝස ධම්මයන් ඉතර සුළු කාලයක් පවතින මුලා මුලා කරන සුළු දෙයක් ඌට දෙවිය ඌට සම්මන් විචාර ඒකාන්තයෙන්ම එය නැත්නම් අත්මිතාදයක් එය සුළු කලක් පවතින මුලා කරන සුළු දෙයක් තියෙනවා. ඔන්න ඊළඟට කියනවා නිවන පිළිබඳව. අමෝත ධම්මං නිබ්බාණං අදරියා සත්‍යති. නිවන මුලා කරන ස්වභාවය. මුලා නොකරන සුළු දෙයක්. අමෝත ධම්මං නිබ්බාණං මුලා නොවන නොකරන සුළු ස්වභාවයක් ඇති දෙයක්. කඩරියා අධ්‍යතෝ විදු ආර්යයන් වහන්සේලා ඒ සත්‍ය වශයෙන් දැනගත්ත. මේ සත්‍යාදි සමයා ඔහු මේ සත්‍ය අවබෝධ කරගන්නේ නිච්ඡාදා පරිණිතා. কৃষ্ণා කුසකින් නැති යාගෙන සිනියාගේ. ඒකට මේ මෙතෙක් ප්‍රකාශ කළ අදහස් අප තවදුරටත් තව ඉතිරි දැන්පත් කර ගැනීමට අපි තවත් නිදර්ශනයක් ගන්නවා. මේවා මේ සියල්ලම හකුලා දක්වන නිදර්ශනයක්. යාළුවන් දෙදෙනෙක් ලෑනික දැල්ලක සායම් දෙවර්ගයකින් මොකද්ද වඳිනවා. පිටු වෙලා බැලුවොත් තියෙන්නේ මේ දාම් පෙටක් අඳිනවා. පොතු අඳිනවා. පොතු ඇඳලා දාම් දෙන්නක් කවුල් වෙලා මේ දාම් පෙටක් ඇඳලා. ඊළඟට කිසි වටිනාකමක් නැති කෙනෙක් ගැටලි කීකතු කරගෙන ඒවත් අර වගේ විදියටම සායම් දෙවර්ගයක් දාලා කරක් දානවා ඉස්සන්. දැන් එතකොට දවස් එකක් හරි ඉක්මනට සූදානම්. දැන් කොච්චර යාළුවන් වුණත් හවුල් වෙලා මේ වැඩේ කළා මේ දවස් එකෙන් ඉස්සන්ගෙන් වැඩක් ගන්න පිය දෙකක් විතර බෙදෙන්න ඕන. ඒකාව. දැන් ඉතින් දෙන්න අර මේ ඉස්සන් බෙදාගත්තා දැන් ක්‍රීඩාව ආරම්භ කරනවා. දෙපිලා ගෝතාව අපි නිතර අරසඳහන් කර ගෝතාව මෙතෙන්දි මත වෙනවා. ඒකක් අවශ්‍ය වීම මේ යම් කිසි දෙයක් ක්‍රියාත්මක වීමට ඒකම මේ දෙදෙනාගේ සිටි ජය පරාජය කියලා කියන තවත් ඒතාවක සේයාවක් ඉස්සර ඇති වෙනවා. ජයයි පරාජයයි කියන බලාපොරොත්තු. නමුත් මෙන්න තාම විනෝදයේ මේ කාලය ගියා ගැනීමට නිකන් විනෝදයටයි මේ දාම් ක්‍රීඩාව දැන් ඉතින් ආරම්භ කරගෙන යන්නේ. ඒක කරගෙන යන්නේ. සෙල්ලමට නමුත් තරගයක්. තරගයක් නමුත් සෙල්ලමක්. ඉතින් ওই විදිහට මේ දාම් ක්‍රීඩාව කරගෙන යන අතරේ මෙතෙන් තියෙනවා එක්තරා පරිත්‍යාගශීලී විනෝදකාමී. එයා කල්පනා කරනවා මේ දාන ක්‍රීඩාව වඩා විද්‍යෝගිමත් වීම නිසා මේකට කෑගත් දෙන්න පුරුදු වෙනවා. කියලා මේ දාන ක්‍රීඩාවෙන් දිනන දැනත්තාට 1000ක් දෙන්න පුරුදු වෙනවා. දැන් එතකොට මෙතන කිව්ව අර සාමාන්‍ය විනෝදයට කරන කාලය ගෙවා ගැනීමට කරන ක්‍රීඩාවක් නෙවෙයි දැන් මෙතන. කොච්චර යාළුවන් වුණත් දැන් මෙතන තිබුණේ ලෝභය ඉදිරිපත් වුණා. හොරයක්. විචාර දහසක් දිනා දෙන්නේ පොරයක් දැන් දිනනවා. මිනිසුන් ධාර්මී ගමාගෙන මේ ගාව මේ ඉස්සන් අදිනවා. මේ ඉස්සන් දැන් ඇත්තන් කියලා. අර නොවටනා ඉස්සන් දැන් තම වටිනා තමයි. දහසක් වටිනා ඉස්සන් අදින්නේ. දැන් මෙහෙම අදගෙන යන අතරේ කලොත් මෙතෙන් වෙනවා එක්තරා ධාමනික පුද්ගලයෙක් සම්පූර්ණ විකෘත මානසික තත්ත්වයක් ඇති කෙනෙක්. සම්පූර්ණ අලියම් හේතුවක් නිසා මේක නැත්තා ආර කායිකයක් වෙන්නලා මේ තරගයට අනුසීතියක් එකතු කරනවා. මේ තනගත් කරුවනොත් මේ බලාගෙන ඉන්න අයත් සාහන්ගේ යටට අරගෙන අලුත් නීතියක් එකතු කරනවා. මේ තරගය නවත්තන්න බෑ මේ ගාම් පීඩාව කරගෙන යන්න ඕන. ඊළඟ එක්කෙනාට දහසකුත් ලැබෙනවා. හැබැයි තරගයෙන් එක්කෙනා මෙතන ජීවිතයකටපත් කරනවා. මරනවා. දැන් එතකොට මේ සෙල්ලම කොහොමද? දැන් දැන් සෙල්ලම කොහොමද දැන්? දැන් සෙල්ලම දෙල්ලමක් වෙලා. අර ඉතිරිපස තියෙන මේ විතරන් දෙදෙනාට ඉතිරිපස එක්කෙනා හැම තිස්සම පේන්නේ දැන් හතුරෙක් හැටියට. දැන් ඉතින් මේක පීඩාවක් නෙවෙයි. දැන් ගමන්නේ කීමුදාදී. දැන් අර මරණයෙන් ගැලවීමට කරන එහෙම නැත්නම් මර උගලකින් ගැලවීමට කරන ප්‍රයත්නයක් කියලා දැන් ක්‍රීඩාව යන්නේ. මේ ක්‍රීඩාව ඉවරුම් නැති අපි දන්නේ නැහැ කොහොමද කියලා. නමුත් මෙතනින් අපිට ගන්න පුළුවන් මේ කාරණේ ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. අර නොවටන අයිත්තන්. ඒවා යා සංඥාවක් ලැබුණ අර පාට කියන්නේ. ඉතින් අපිට දෙපිලක් වුණා. ඊළඟට ඒ ඉස්සන්ට පණ ඇවිල්ලා වගේ ඇත්තන් වුණා. මේ කියන්නම සිත්තරෝ කියන සංහමාන දිට්ඨි මඤ්ඤණා නිසා. අර පොකත් සංඛා අදු වශයෙන් අපි සඳහන් කළේ මේ සංහා මාන දිට්ඨි වශයෙන් අර අර විචනාදී සංකාමිය තිබුණ මේ සිතිවිලි නිසා. ඒ කොයිතරම් ඉහළහා ගියාද කියතොත් අර විශේෂයෙන්ම අර මරණය පිළිබඳ තර්ජනයක් මේ අවස්ථාවේදී ඉඳලා මේ තැනත් මේ දෙදෙනාට මේ යාළුවන් දෙදෙනාට අර දාන්තේතම ලෝකයක් වෙනවා. මහත් අවධානය අර දාන්තේකේදී ජීවිතයක් මරණයක් අතර හතනක්. එතකොට මේක පැත්තක් මේක තමයි ලෝකේ කවදාවත් ඉවර වෙන්නේ නැති දාම් පීඩාවක්. අනිත් පැත්ත අපි අරගෙන බලමු. දැන් රහතන් වහන්සේට මේ මුළු ලෝකයේම දාම් දෙකක් ඒක නිසා තමයි අර අදිමුත්තු ස්වාමීන් වහන්සේ අප කලියුත්තර උත්සුත වශයෙන් දැක්වා අදිමුත්තු ස්වාමීන් වහන්සේ අර කැලයක් නැගින් යනකොට බොර වලට හසුවෙලා ඒ බොර දෙතුවා මරණයටපත් කරන්න සූදානම් වෙනකොට දේශනා දේශනාවේ වදාළ ගාථාව උතරම් වටිනා ගාථාවක් පිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසංවින්දං අත්තිමේ තිනතෝ උඹතෝනම් මා මරන්න මෙන්න මේකයි සත්‍ය පිනකට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති ධම්මවස්තාවකදී සමවස්ථාවක මේ මුළු මහත් ලෝකයම මේ පංචස්කන්ධ ලෝකය මේ මුළු එහෙම නැත්නම් මුළු ලෝකය ඇතුළතත් පිටලා කිනකට තමයි ධනකොළදී කවිදී වගේ විසරු හැටියට දෙන්නේ ප්‍රඥාවෙන් දකින්නේ මමත්වං සුවසංගින්ද මමත්වයක් නොලබන්නේ නැත්නම් කියන දෝෂි මට කිසිවක් නැtei සූකන කරා දෙමේකට උපකාරකව කොටිකුත් ගාට අපට මේ මේ බුද්ධ දේශනාව අතරින් වඩා අර්ථවත් කරගන්න අර්ථවත් සම්දමින් තේරුම් ගන්න පුළුවන්. දැන් අර ධම්මපදීමත් කියන්නේ ජයං වේරං පතුලති දුක්ඛං සේති පරාජිත උපසන්තෝ දුක්ඛං සේති චිත්වා ජය පරාජිත. සාමාන්‍යයෙන් මේක අපි තේරුම් ගන්නේ ජයං වේරං පතුලති ජය ජයෙන් වෛරය ඇති වෙනවා ජය ගැනීම කියන අදහස නිසා වෛරය කියන කොට ඇති වෙනවා. මේ දැන් මේ මේ ධම්ම පීඩාව පිළිබඳව වගේ දුක්ඛාන්තයේදී පරාජිත පරාජිත පුද්ගලයා දුකේ කොමිනවා ආදීලා ඉන්නවා. උපසංතෝ සුඛාන්තයේදී උපසාන්ත වූ රහතන් වහන්සේ සිත්වා ජය පරාජය සුඛ සපතේ කොමින ඉඳනවා සිත්වා ජය පරාජය ජය පරාජය දෙකම අතර ඕන්න ජය විතර කතා හරින්න පුළුවන් මොකද මේ ජය පරාජය දෙක නැති වෙන්නේ. මේ දෙක අඳුක්ක. මේ දෙක එකටයි යන්නේ. මෙන්න මේක මේ අදහස් මේ දෙක එකතන යන බව මේ දේශාව පිළිබඳ අය ඉතාම වටිනා දෙයක්. මේක මේ මේ හිතිකම ධර්මයේ කාර්යය අකුරු වල දක්වන කාරණා. ඒක මේක පටන් ගන්නේ අර විඥානයක් නාම රූපයක් කියන මේ දිය තුලින්. ඒකට මේ අදහස තමයි කවර අත්දන්න සූත්‍රයේවත් කියව වෙනවා. යක්ෂණති ඉදම් මේති පරිසං වාදිතිය කියන මමත් සංසුවතන් ඉදන්නත් මේති නසෝති සුත්තනි පාදේ අත්දන්න සූත්‍රයේ කියනවා යම් කෙනෙකුට ඒ කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි කියවෙන්නේ යක්ෂණති ඉතින් මේ මෙය මගේ අයියම් කෙනෙකුට සිටිවිලා පහළ වන්නේද? ඒ වගේම පරිසම් අනුන්ගේ කියලා පිටින්නේ. සමාජයේ කියලා ඉන්නේ කියලා අනුන්ගේ කියලා පිටින්නේ. බුදුන් පුද්ගලයා මමත් සංසෝවකමින් ගන්නත් කියන තිනතෝ මමත්වයක් පිළිබඳ අදහසක් ලබන්නේ මට කිසිවක් නැtei ශෝකනකේ. දැන් එතකොට නිවන පිළිබඳව අප මේ ඉදිරිපත් කළ දේශනා පිළිවෙලේ මෙතෙක් අපි උත්සාහ කළේ නිවන කියන්නේ කෙබඳු සත්‍යයක්ද කියන එක විස්තර කිරීමට. තේරුම් කර ගැනීමට. ඉතින් තේරුම් කරගන්න අවශ්‍ය වෙන මක්නිකාද මේ බෞද්ධ ප්‍රතිපදාවෙන් ඉලක්ක වන පරමාර්ථය වන නිවන පිළිබඳව මේ කුත්තිගේ මති මතාන්තර හටලැවිලි සහිත මති මතාන්තර මේ කාලේ කවදා ලෝකේ පවතින නිසා මේ කාලේ තියෙනවා මේ කාලේ විශේෂයෙන්ම නිවනේ නාමයෙන් බොහෝ දෙනෙක් පතන්නේ භව නිරෝධය නෙවෙයි භවයක් භයමයි පටන් වෙලා. එතකොට ඉලක්කය වැරදි නම් විසමන හරියාම සැකසිතයි. දැන් අපි මේ උත්සාහ කරන මේ දේශනාවලින් අර නිවන් ඉලක්කය සෑහෙන පමණ හසු කර ගැනීමට. ඒ ඉතින් හසු කර ගැනීම අපේ උත්සාහය සාර්ථක වුණා නම් ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ එතන ඉඳලා කියන දේශනා කීපයෙන් මේ ප්‍රතිපදාවට අදාළ යම් යම් කරුණු කෙල ගැස්වීමකට. මේ කියන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට උපකාර වන කරුණු පිළ ගැස්වීමයි. මේ දේශනා මාලාව මුලදී අපි විවේකයේත් රසායනයේත් ගැන සඳහනක් කළා. ඒකර මෙතන ඉඳලා අර මුල් කාරණා ටික මුල් කාරණා සම්පූර්ණ වුණා නම් ඊළඟට තියෙන රසායන කොටස. ඒ අපිටාද දැන් මේ තාක්කල දේශනාවලුත් අපි යම් යම් මූලපද සූත්‍රවල හැංගිලා තිබෙන වැඩි මේ කාලේ අවධානයක් යොමු කරන වටිනා මූලවල කීපයක් අපි මතු කරගත්තා. ශුන්‍යතා දේයතා, සතරතා, අතම්මේතා, විගප්පච්චේතා ඊළඟට පපංච, මඤ්ඤණ ආදී මූලපද රාශියක් මේ සූත්‍ර වලින් අපි ඉදිරියට ගත්තා. ඒ වගේම ඒවා පිළිබඳව යම් යම් කාරණා යම් යම් ධර්ම කාරණා සාකච්ඡා කළා. නමුත් ඒ වායේදී අපේ අපේ මූලික පරමාර්ථය වුණේ අර නිවන කියන ඉලක්කය පිළිබඳව මෙතෙක් ඇතිවලා තිබෙන දුර්මත ඉවත් කිරීමට ඉවත් කිරීමයි. ඉවත් කිරීමට උත්සාහ කිරීමයි. නමුත් මේ දේශනා මාලාවේ පරමාර්ථය ශාස්ත්‍රීය මට්ටමකින් යම් කිසි කුතුහලයක් සංසිඳවා ගැනීම නොවේ. මේ සාක්ෂාත වූ සත්‍යර්මයේ සංකීර්ණ අකාලික ඒහිපාති කොමනායක ප්‍රත්‍යක්ෂම් නිස්සත් ගුණ සමුදායම අපු කරගෙන මේ ඉලක්කය මේ කියලා ඉලක්කයට පැමිණීමට උත්සාහයක් දැරීමයි. අන්න ඒක නිසා සමහර විට මෙතෙක් මෙතන ඉඳලා ඉදිරියට කියන දේශනා ඊටය දෙවියන් කවදාවත් ඉස්සරහට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දේශනා කීපයක් කරන් තවත් සම්පූර්ණ කරනවා. ඒ දේශනා ගීතයේ සමාජ තුනක් ප්‍රත්‍යක්ෂ කරන්න ගියාරායී කියන ඒ භාවතර පිටකට සාහන වීමට බැරිම ලෝභෝ දෝෂෝ ච මෝහෝ ච පුරිසං පාපකේ සං කුංසන්ති අත්ත සම්භූතා හටකාරං සංඛ කෝකල සංවිත්තේ දී බුදුරජාණන් වහන්සේ පතෝහි කුසල රජුවන්ට දේශනා කොට වදාළ ගාථාවක් දී ඉතාම සරල ගාථාවක්. ඒ සරල දේවල් වලින් ආරම්භ කරන්නේ. ලෝභෝ දෝභෝ ච මෝහෝ ච පුරිසං භාවකේතසං ලෝභයක් දේශයක් මෝහයක්. ඉන්කම් අක්ක සම්භූත. අතුලින් මාතගෙන. සමාතුලින් මාතගෙන පාප පාපටි පිළිවියති පුද්ගලයාට හිංසා කරා. පාපටි පිළිවියති පුද්ගලයා වනකාරලා අවසාන පදින් කියන්නේ උපමාවක්. සත්‍යකාරංග සංඵල උනදකාදී පොතුහර ගත ගතක ඵලය දෙවිය මේ ගත වරසන්නාක් වගේ මේ ගතන් කියන මූලික අදහසය ලෝභ දෝෂ මොහ කියන මේ ක්ලේශ ධර්ම අතුලකින් මහත ගන්නා බවයි අත් සම්භූත බවයි මේක අමුතුවෙන් කියන්න අවශ්‍ය වුණේ මක් නිසාද සාමාන්‍ය ලෝකයා හිතන්නේ ලෝභ දෝෂ මොහ කියන ඒවා බාහිර නිමිති වලින් ඇති වෙන දේවල් එහෙනම් අපි අර අර මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී කාරණාවලින් අපිට කෙනී ගියා. මේවා නිමිති නිමිති වෙන්නේ අපිට අතුලත පිටන යම් කිසි දෙයක් නිකයි. නිමිති සංකේත වන්නේ. එතකොට මෙන්න මේ කාරණය මේ ගෝනිසෝ මනසිකාරය පිළිබඳ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතක කරලා දෙන්නේ මේ ප්‍රතිපදාව සඳහා අවශ්‍ය මූලික බව අවශ්‍ය වෙන යෝනිසෝ මනසිකාරයයි. සාමාන්‍ය ලෝකයන් කියන්නේ ලෝක දෝෂ මොහ බාහිර නිමිති වෙන්නේ කියනවා කියනවා. බුදු පියාණන් වහන්සේ දෙන්නේ කරන්නේ මේවා හරියට අර ಗುಣබත ආදියක් වගේ මේ අතුලකින් හටගෙන ඒ පුද්ගලයා වනසාලනවා කියලා. එතකොට මෙන්න මේ මේ මේ යෝනිසෝ මනසිකාරය පිළිබඳ සංයම තමයි අර අරින්න අවස්ථාවක අපි මධිපින්ඩික සූත්‍රය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ ටිකක් ගැඹුරු පාඩයකින් ඉතිපත් කළ ඉතිපත් වුණේ. ඒකෙන් කොටසක් අපි දැන් ආන්නකට මතක් කරගත්තොත් සක්මන්ත කටික රූපේ දුප්පජිත චක්කුන් අනාවාදි වශයෙන් කිව්වා යම් සංඥාති සංවිතක්කේති යම් විකක්කේති සංකපංචේති යම් කපංචේති සතුනේ දානං කුරිසං කපංච සංඥා සංකා සමුදාජාන්ති අතීතානාගත පච්චුප්පන්නේති සක්කුන්නේ හේතු රූපේ අර දීර්ඝ පාඩයක් මැදින් ඉඳපු සූත්‍රයේ සඳහන් වෙනවා ඒ එතන කියන්නේ අර අසත් නාමද රූපීකෝ නිතරම කටින් කියවොත් අසත් රූපයක් නිසා සක්මන්ජපටි දරූපේට උප්පජේ චක්කු විඥාන ඇට පිළිබඳ විඥානයක් හට ගන්නවා. ඒ විඥානේ ඒ ඒ ඒ කාරණා තුනේ එක පිළිමම ස්පර්ශය හැටියට හඳුන්වනවා. ඊළඟට ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාවක් ඇති වෙනවා. ඒ යමක් විඳින්ද ඒ පිළිබඳව සංඥා ඒ පිළිබඳව හඳුනා ගන්නවා. සංවේදී සංඛංජානාති අන්න ජනකෙන් දිගත්තොත් සංඛංජානාති සංවිතක්කේ සංඛංජා කියන තැන ඉඳලා අපි මේක විග්‍රහ කරන්න ගියොත් යමක් හඳුනා ගැනීමට ඒ පිළිබඳව විස්තර කරයි. යම් විචක්කේ පිටං කපන්ති. යමක් පිළිබඳව විස්තර කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි. මේ විචක්කම ඉරමහායාම ප්‍රපංචය. යම් ප්‍රපංචයේදී සතෝනි දානං කුරිතං කපන්ති සංඥා සංකාර සමුදාය කරන්ති අති දානාලේකපත් පන්නේෂ්ඨක් කිරීමේ යෝගී. යම පිළිබඳව ප්‍රපංච කරයිද ඒ කර්ණ කොටගෙන ඒ හේතු කොටගෙන අතීතානාගත පච්චුප්පන්න අතීතානාගත වර්තමාන වූ ඇතින් ගැටේ රූපයන් පිළිබඳ අපංච සංඥා සංඛාරෝ අර කියපු පුද්ගලයාව නැගලා අභිමානය කරා ඒකත් හරියට අර අර උගත උගබට ආදී ඒ ඵලයෙන් ඒකට වෙනසෙන අදහස තමයි මෙතන කියෙන්නේ. එතකොට මේ අර අයෝනිසෝ මනසිකාරය මුතිවන්නේ මක්නිසාද? ඒකත් මෙතනින්ම පැහැදිලි වෙනවා. යෝනිසෝ මනස්කාරය යටපත් වන්නේ අයෝනිසෝ මනස්කාරයට ඉඳලා දෙන්නේ ලෝකේ අරව ඉස්සරහා යන නිසා අර විකල්ප ප්‍රපංචාවකින් අරව වැඩිලා ගියාට පස්සේ ඒවා කොහෙන් පටන් ගෙන කොහෙන් වුණාද කියලා බලාගන්නද මහා ජංජාලයක් අන්තෝජතා බහිගතා තත්ත්වයක් තියෙනවා මේ යෝනිසෝ මනස්කාරය පිළිබඳ ප්‍රශ්න කොයිතරම් වැදගත්ද කියන එක අපිට තවත් කියනවා අර සුත්ත විපාකයේ සංයුත්තනිකායේ අගාතක වගේ දකින්න ලැබෙන සුත්ති දෝම සූත්‍රය සූචිලෝම සූචිය. සූචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම වටිනා දාසාවක් අහනවා. ඒක පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉතාමත් වටිනා දාසාවකින් පිළිතුරු දෙනවා. අතන ප්‍රශ්නේ මොකද්ද? රාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රති දෝ මහන්තෝ කුතෝද කුතෝ සමුත්ථාය මනෝ විද්‍යා කුමාරකා අන්ත නිවස්සයි කුමාරකා වංක නිවස්සයි ඊළඟ බුදුරජාණන් වහන්සේ කියන පිළිතුර පිළිතුරු ගාථා රාගෝච දෝෂෝච විත්තෝ අනුදානා අරති රති ලෝමනස්සෝ විත්තෝ දයිසෝ සමුත්ථාය මනෝ විත්තත්තා කුමාරකාවං කිවොත්හදන්ති මේහද අත්ථ සම්භූතා නිගෝධමිව ඛණ්ඩජා කුතු විසත්තා ආනිවිතු මාළුවාව විතතාවන් යේනම් පජානන්ති යතෝ නිදානං තේනම් විනෝදෙන්ති තුනෝ යක්ඛ ඒ දුක්ඛං ඕගමිනම් කරන්ති සින්ති පං නමෝ එතකොට මේ ගාථා තේරීමේදී අපිට අටුවාමගින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. අපිට මෙතන ලොකු ගැටලු විදිහේ පදයක් මෙතන කියනවා. මුල් ගාථාවේ රාගෝච දෝෂෝච සුතෝ නිදාන ය සුචිලෝම අක්ෂාසන ගාථා පිළිබඳව බොහෝ මුද්‍රණවල ඒ වගේම අටුවාවෙන් මත් විද්‍යාවගෙන තිබෙන පාඨය පිළිබඳව මෙතන අපිට තියෙන ගැටලුව. නාගෝට දෝෂෝච පිටෝ නිදාන අරති රති දෝමහන්තෝ පිටෝදා පුතෝ සමුත්ථාය මනෝ විතක්ක කුමාරක අතුවාරයේ දඟල තියෙන්නේ සංක කුමාරක සංක විවක්කයන් අර්ථ වශයෙන් කලකුවොත් මේ ගාථාව තෝරන්නේ අර සංක කියන ඒ අතුවා පාඨයේ මුන්දන අපි ගත්තේ වෙන පාඨාන්තරයක් වෙන පාඨයක් වංක කියලා ඉතල මේ අතුවාරයේ තෝරන අදහස අපි තේරුම් කරමු ඉතින් අතුයි කරන හැදෙක මේ යක්ෂයා අහන්නේ ආගෝච දෝෂෝච කුතෝ නිදාන රාගය ද්වේෂය කොතනින්ද හටගන්නේ කොතනින්ද හටගන්නේ කුතෝ නිදා අරති රති ලෝමහංසු කුතෝද අරති අධිකුතර ධර්මයන් නොයල්ම නම් වූ ඒ අරති කියන අකුසල ධර්මය ඒ වගේම රති ඒ පංචකාමයේ ඇති අයල්ම කියන ඒ රතිය ඒ වගේම ලෝමහංස ලොමු ජය ගැනීම බය වීම මේවා කොහෙන්ද හටගන්නේ? කුතෝද කොතෙන්ද උපදී? කුතෝ සමුත්ථාය මනෝ විචක්ක. කුමාරකා සංකමෝත්තදං. අතුආල තෝරන හැටි නම් මේක මෙයා ඉතල අපිට කියන්න වෙනවා මෙතන මේ කාංශ කියන වචනේ ගැනනවා. අතුආව ගන්න මේ කාංශ කියලා කියන්නේ කපුට. මහදිග කතන්දරයක් ඉදිරිපත් කරනවා මේ ගාථාව තේරුමට. තේරුම සඳහා අතුආව යම්සේ ගම්දරුවත් ගම්දරුවන් අත්දැකීම් ගන්න යුත්තේක යම්සේ ගම්දරුවා කවුටද අල්ලාගෙන දිග නූලකින් උන්ගේ පාදයෙන් බැඳලා මුදා හරිච්ච එතකොට අර කපුටන් ඈත පියා වෙන ගිහිල්ලා ආපහු කරකැවිලා අර දරුවන්ගේ පාමුලට වැටෙද්ද අන්න ඒ විදිහට කියලා ඊළඟට තෝරනවා ඉතෝර අර අර කියපු මනෝවිතක්ක ඒ මනෝවිතක් කියන පදේ තෝරන්නේ අකුසල විතක්ක විතක්ක මනෝ විතක් කියන පදේ දෙකට කඩනවා. අකුසල විතර්ක කුසල මනස කුසල සිත වික්ෂේප කරා. ඒ කියන්නේ අර ගම්දරුවන් අර කපුටන් කපුට කූ වලවල ඈතට ගිහින් යාඹාවිලා අපට ආපහු පාමුල දැකෙනවා වගේ අකුසල් විතර්ක කුසල සිත වික්ෂේප කරයි කියලයි ඒ දෙකයි තෝරන්නේ. නමුත් අපිට මේකේ මේක වෙන විදිහ වෙන ආකාරයකට කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඊට කලින් අර අනිත් ධාතාවයක් දැන් මෙතන අපි ඉදිරිපත් කරපු අලුත් තර්කයක් ගැන යමක් කියන්න සිද්ධ වෙනවා. සමහර මුද්‍රණවල වල තියෙන කුමාරකා වංක විවස්ථාගන්ති කියලා පාඩයක් පිළිගත්තොත් වකාරයේ මේ ආගමාක්ෂරයක් විදිහට කලකට පුළුවන්. එහෙම ගත්තොත් කුමාරකා අංක විවස්ථාගන්ති. දරුවන් ඇතේ අතහරින්නාක් මේ මාර්ගයේ ඇතෙන් මිත්‍රෙන්නාක් මේ අවතදී අතින් අර පිට යනවා කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් දැන් සම්පූර්ණ ගාථාවට තෝරන්නේ ඉන්නේ. සාගෝත දෝෂෝත පිටෝන් ඥාන අර දීලාපුත ඊළඟට විතර ගන්න අහිත දෙන පිළිතුරු ආශ්‍රයෙන් අපි ගත්තොත් සාගෝත දෝෂෝත පිටෝන් ඥාන අරති රති ලෝමාංසෝ පිටෝගා පිටෝ සමුච්ඡාය මනෝ විද්දත්තා කුමාරකා වංක විවස්සදා රාගය දේශ පිටෝන් ඥාන මෙතනින් ඇතුළතින් හටගත් දේවල්. අරත්‍යත් රතියත් ඒත් ඇතුළතින් ඊතෝජා. ඊතෝ සමුත්කාය ඇතුළතින්ම මෙතනින්ම පැන නැගිලා මනෝ විචර්කයෝ අපි ඒක එක් පදයක් හැටියට ගන්නවා අර දෙකට කලින් ඇති මනෝ විචර්කයෝ මෙතනින්ම පැන නැගී කුමාරකා අංකන් නිරුත්තදන් දරුවන් මවකගේ යකේ හැතරන් ආත්මෙන් හැරයන් ආත්මෙන් විතරයි මේ අතුවාමගේ ඉවත් වෙන්න විශේෂ හේතුව දැන් මනෝවිතක්ක කියන එක විතර දෙකට කඩලා දක්වලා තියෙනවා. නමුත් එම අතුවාචාරින් වහන්සේම සංයුත් අතුවාවේ ඉන්න කලින් දේවතා සංයුත් කියන කුම්ම සූත්‍රයේ මනෝවිතක්ක කියන පදයේ තේරුම මෙහෙම කියනවා. මනෝවිතක්කේදී මනෝන්හි උත්පන්න විතක්කය. මනෝවිතක්ක කියලා කියන්නේ සිතේ උපන් විතක්ක. ඒකට එතන මෙහෙම එහෙම තෝරනවා. මනෝවිතක්ක කියන එක වඩා අ හරි තුලයි එක වගේක් විදිහට කියනවා. මනෝවිතක්ක කියන්නේ විතක්ක. නමුත් අර අතුවාචාරින් වහන්සේ අර විදිහට බලලා ඉලක්ක කරගන්නමක් නිසාදී අර ක්‍රියාකාරකපත් සම්බන්ධයෙන් අර අර දරුවන් කපුටා උදාහරණයක් පිළිබඳ උපමාව සනාථ කරන්න ඕනේ. කපුටන් උදාහරණයක් නෙමෙයි. මනෝ විකාර්තයෝ මනස වික්ෂේප කරන්නේ. ඊට වඩා අර්ථවත් වෙනවා අපි මේ මමකගේ ඇතිහැර ගැනීම කියන පිළිබඳ අදහස අපි ඒක කලදුරට ඒකයි බව පෙන්වන්න කරන්න පුළුවන් අනිත්‍ය ආකාරය ගැන කල්පනා කරලා බලනකොට. දැන් අර බුදුරජාණන් වහන්සේ දුන්න පළවෙනි පිළිතුරු වශයෙන් දුන්න පළවෙනි ගාථාවයි අර අනාන්තලේ සාබෝධ දෝෂෝ චිතෝ නිදාන ආරති රති දෝ මහන්තෝ ඊතෝ යා ඊතෝ නමුත්ථාය මනෝ විචක්කා කුමාරකාවන් මේ සජන්ති මුල් ගාථාවට වඩා වෙනස් වෙන්නේ ඊතෝ කියලා ඊතෝ කියලා අහන ප්‍රශ්නෙට ඊතෝ කියලා කියන මොනින්ද මේව හටගන්නේ මෙතනින්ම ඊළඟට දෙවෙනිදා කාලේ කියනවා සීසජා අත්ත සම්භූතානි ගෝධමි නිග්‍රෝධස්සේව ඛණ්ඩජා උතුවිසත්තා කානීසු මාල්‍යාව විකතාවන් ඒකෙන් ගැඹුරු අදහසක් කියනවා සීසජා මේ ස්නේහ කියන වචනේ අර්ථ රාශියක් තියෙනවා සෙනෙහස යසීරාව කියන්නේ දෙකමනේ සංහාව කියලා ඉන්නේ භාතරාගයක් කියනවා. ඒ අර්ථ ගණනාවක් මෙතන උපකාර කරගෙන තිබෙන බවයි පේන්නේ. විදුලියේ රජාණන් වහන්සේගේ උදාහරණ සමාන. මේ නිසා අත්ථ සම්බෝධා නික්‍රෝධ සම්බෝධා නික්‍රෝධස්සේ ඛණ්ඩය. නුගගහක අරලු නුගගහේ අතු වලින් බේරෙන අරලු උපමාවට අරගෙන තිබෙනවා මේක. ඒ අරලු නුගගහෙන් අරලු බහින්නේ අර මේහෙදා ඒවා අර්ධිය තීරාව උපකාර කරගන්න උපකරණ මේහෙදා ඒ වගේම අත්ථ සම්බෝධා නුගගහේ කඳින්ම ඇති වෙන්නේ අතුරකින්ම හට ගන්න. ඊළඟට අනිත් කුමාර හන්දක කුතු විසත්තා කාමීති. එහෙම හටගෙන කාමයන්ගේ වෙන් වෙන්න ඇලෙනවා. මෙතන මේ උත්තර දෙන්නේ අර මනෝ විචාරක පිළිබඳව. අර මනෝ විචාරක අතුරකින්ම හටගෙන කාමයන්ගේ බාහිරව තිබෙන කාමයන්හි ඇලෙනවා. හරියට උපමාව තමයි අර නුගගහක අරලු අතුවලින් ගහගෙන ගිහිල්ලා පොළවේ අයුණාට පස්සේ මුල් කඳ සොයාගන්න බැහැ. අයෝනිසෝ මනසකාරයට ඕන හැටි ඉඳ තියෙනවා. දුර ගහක් ලොකුවට හැදි කුඹුරක් බලනකොට මේක මුල් කඳ මොකක්ද කියලා පළමුවෙනි කියන අදටත් කඳ සොයාගන්න බෑ. මම හිතාද අර 80 වලින් අර දෙකගේ තීරාව නිසා ඇතුළතින් සමාජ තුළින් හටගත්තු කඳවල වලට යට වුණා. ඒකම තමයි ඊළඟ කුමාරණ උද්දේශය. මාළුවාව විකතාවන් මාළුවා වැඩ මාළුවා වැඩ කියන එක අර ගහක සමාජයේ කුරුල්ල කුරු මාළුවා ගහ දැලක ඇටයක් ගෙනල්ලා ඒ දෙබලියක සංකල්ප කරාම ඒක කාලයක් ගිහිල්ලා ඒ මාළුවා වැඩක් හැදෙන හැදෙනවා. එහෙම හැදිලා අර ගහ ගහ වනකාගෙන ගහ ඒ පිටින්ම මේ පැතිරෙනවා ගහ වටේ පැතිරෙනවා ගහ මතින් පත් පැතිරෙනවා. මේ උපමා දෙකෙන්ම පෙන්නේ එතකොට අර අයෝනිසෝ මනසිකාරයේ දෙද ඉඳලා නැහැ. ඒක අතුලකින් මහටගෙන වැඩි යාම නිසා ඉතස්ස ප්‍රපංචාදීන් වැඩි යාම නිසා මේ මුල තෝරා ගන්න බැහැ. යෝනිසෝ මනසිකාරය නැති වෙනවා. ඔය අදහසයි මෙතනින් කියන්නේ. ඒකෝට අපි අර අර දරුවන් පිළිබඳ උපමාවේ මෙතන ඉක්තු ගන්න තවත් හේතුවක් මම මේක ආද අර මවකගේ ඇටෙන් මෙතන ඉක්මන දරුවන් ගැන කියන්නේ ඒ එතෙන්ට අර ස්නේහ ජාත සම්බෝධා කියන පද දෙක අර්ථවත් කරගන්න පුළුවන්. ස්නේහ ජාත මේ හතකට අර්ථ සම්බෝධා. මවකට අයිතිකම තියෙන දරුවන් හැටියට කරගන්න පුළුවන් දරුවන්. ඒ දරුවන් එතකොට මේ අනිත් එක මේ ගාථාවේ මුලින්ම අගටම කියවෙන්නේ මේවා හටගන්න තැන පිළිබඳ ප්‍රශ්නයක්. අර කපුටායලව පිළිබඳ කතාවෙන් අර ඒ අසන අවධාරණය කරන මූලික කාරණයටපත් වෙනවා. කුතෝජා කුතෝ නිදාන කුතෝජා කුතෝ සමුත්ථාය. කොතනින් හටගෙන කොතනින් පැන නැගි කියලා ඒ විදිහට යහන්. ඒකට පිළිතුරු ඊතෝ නිදාන ඊතෝජා ඊතෝ සමුත්ථාය කියලා ඒ විදිහට මෙතනින් පැන නැගි. ඒක මෙතන කියන්නේ අර මේ හැදා කියන එක අර සංහාරයෙන් හටගත් කියලා ගන්න පුළුවන් මනෝ විචාරක ගැන කියනකොට. මේ හැදා අත්ත සම්බූත සංහාව නිසා උපදින ඊළඟට අත්ත සම්බූත ඇතුළතින් හටගෙන අර නුවග ගහන නුවග ගහගෙන කියනකොට 100 සමාධිය ආරගෙන කියනකොට 100 කොයි එක අත්තක් ගන්නවත් මේක මතු කරගන්න පුළුවන්. මේ හැදා අත්ත සම්බූතා නිදෝධසේ ඛණ්ඩජා පුතු විසත්තාපාණේසු ඒවා අර දෙන්නෙන්ද බාහිර පුතු විසත්තාකාණේසු අර වගේම අර ගහ පිළිබඳ උපමාවක්, දැල පිළිබඳ උපමාවක් වගේම අර ප්‍රපංච වශයෙන් අර කෙලෙස් ධර්ම ඇතුළතින් හටගෙන ඒවා වැඩි ගියාට පස්සේ උතු විසත් කාමයන්ගේ ඒවා ඇරුණට පස්සේ සොයාගන්න බෑ මේක ඇතුළතින් හටගත්තේ පිටේ පිටින්ද කියලා. ඉතින් අර මිනිගෝස්සේ යනවා. නිරෝධන්තිව කන්දිකා ඊළඟට කියනවා ආගදාතාව නිකම් වටිනා අදහසක් කියනවා යේනම් මජානන්ති යතෝ නිදානං තේනම් විනෝදිති කිනෝ කියක් යම් කෙනෙක් මේ කියපු කාරණාවල රාග දෝෂ මෝහ මනෝ විකාර ආදී හැම එකකම නිදානයි යතෝ නිදානං ඒවා හටගන්න තැන අජානන්ති නැනමින් තේරුම් ගත්තා වූ යේනම් මජානන්ති යතෝ නිදානං තේනම් විනෝදිති කිනෝ කියක් ඔහු ඒවා දුරු කරා. හොඳට අහන්න යක්ෂේ. සුනෝ යක්ඛ ඒ දුතරං යෝග නිවන් තරන්ති. ඔහු ඒ දුතරං යෝග නිවන් තරන්ති අතින්න පුබ්බං කුණභායි. ඔහු ඊතර වීමට ඉතාම දුෂ්කර වූ මෙතෙක් ඊතර නොවූ ඒ සංසාරමය කෙලෙස් මහෝගේ ඊතර වී ඒ දුක්ඛං ඕක නිවන් කරන් තියෙන ඉතර වේ ඉතර වෙලා නිවන් කුරේට දැන් ඒකට අද කාලය ඉතින් අවසාන කාලය ඉතින් කරනවා ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්තුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්තුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි